සම්මන්තුරේ රැස්වීමක් යන්න හකින්ට ඉඩ දුන්නේ නැහැ. අද මිනිසුන්ට බුරු කියලා බුරු කියලා අද මුස්ලිම් ප්‍රදේශවලට යන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. පොතේල් වල රැස්වීමේ කතා කරනවා තකින්ට ඉඩ දුන්නේ නැහැ. අද සිංහල ප්‍රදේශවල තමයි ඡන්ද එකතු කරන්නේ. මුස්ලිම් කට්ටිය මම කියන්නේ ජාතිවාදී කියලා. හැබැයි හකීම්ලා ජාතිවාදී. මුස්ලිම් කොංග්‍රස් එක කියන්නේ ජාතිවාදී පක්ෂය. එක්සත් ජාතික පක්ෂය කියන්නේ ජාතිවාදී පක්ෂයක් නෙවෙයි. ඒක නිසා මම තමුන්නාන්සලට කියනවා ජාතිවාදී පක්ෂවලට ඡන්දෙ දෙන්න එපා.